ඔබලා මේ වෙනකොට සාමාන්‍ය ඵල දෙන ආනිසංස ලැබෙන පින්කම් කරලා තියෙනවා. ඒ පින්කම් නැත්නම් ඒ කුසල අධි කුසල බාටපත් වෙන්න නැත්නම් ඵල මහත්ඵල වෙන්න ආනිසංස මහානිසංස වෙන්න මෙන්න මේ පැත්තටත් හිත යොදවන්නේ කියලා. ඉතින් ඒකදී අර මුලින් සඳහන් කරපු නව සංඥාවල මුලින් සඳහන් කරපු ඒ අසුබ මරණ සති ආහාරය පටික්කුල සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා වගේ කියනවා පූර්වගාමි සංඥාවල් ඒවා සාමාන්‍ය ආරම්භක භාවනා කරන අයට දකින්න අහන්න හම් වෙලා තියෙනවා විශේෂයෙන්ම සර්වචන් වහන්සේ චතුරාර්යක භාවනා කියලා භාවනා කරන්න කියලා තියෙනවා භාවනා පටන් ගන්නකොට සමහර ඇත්තෝ ඒක පූර්ව කෘත්‍යයක් වශයෙන් කරනවා. මේ නිසන්වනේ අපි ඇත්තට මෙහෙම කෙරෙන්නේ නැහැ. කෙසේ නමුත් ඒ සඳහා බුද්ධානුස්සති අසුබංච මරණං බුද්ධානුස්සති මෙත්තංච මරණං අසුබස්සති අසුබස්සති යෝයිමා චතුරාර්යක්ඛා භික්ඛු භාවීය සීලවා කියලා විසුද්ධි මාර්ගයේ වගේ වූවා පොත පුරන්නේ භාවනාවට උපදේශ පුරන්නේ මේ චතුරාර්යක භාවනාවල. ඒ වගේවා තමයි මේකේ කියවෙන්නේ අසෝ භාවනා, වර්ණානුස්සති භාවනා, ආහාරේ පටික්කුල සංඥා, ඒ වගේම සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒක ඇත්තටම යම් ප්‍රමාණයකට තියෙන නිසා තමයි අපි කී කිය අතාරින්නේ. ඒක යම් ප්‍රමාණයකට තියෙන නිසා තමයි අපි මෙවගේ නේවාසික භාවනාවල වලට එන්නේ. එහෙම නැතු නිකම්ම නිකන් ඔය අපි කිව්ව ඵලයට අපේ කෙවල් වල ඇත්තන්ට එන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ ඒ කොටස පිරලා නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ඒක මේ භාවනා මධ්‍යස්ථානයක් තියෙනවා භාවනා ස්වාංශලමක් ඉන්නවා කමටහනක් තියෙනවා කිව්වට ඒක එච්චර දැනෙන්නේ නැහැ මොකද ඒගොල්ලන් අර මූලික සැකස් වීම නැති නිසා නැත්තම් වාගේ වෙන හේතුවක් නිසා දැන් මෙව්වා මේ හතර මේකේ තියෙන හතරයි ඉස්සලා කියපු චතුරාර්යක භාවනාවේ සමාන නෑ නමුත් සමාන්තරකමක් තියෙනවා ඒකෙන් පස්සේ තමයි අර කියන විදිහට උද්‍යප්පේ ඥානෙ බල උද්‍යප්පේ ඥානෙ ඊට පස්සේ භංග බය ආදීනව ඊට පස්සේ නිබ්බිදා වගේ ඥාන පහළ වෙන්නේ මේ අධි කුසලයේ සඳහා පැමිණිච්ච කට්ටිය පන්දෝත්සහය වෙනවනම් ඔයදි මන්දෝත්සහය වෙනවා. බංග ඥානෙ නගිනකොටම ගෙදර දාලා යනවා. බෑ බෑ බලන බලන දේ පා වෙනවා. බය ඇති වෙනවා. නිබ්බිදාව පහළ වෙනවා. කම්මැලි වෙනවා. ඉතින් අපි මේ වික්තරෝම කමඨාන් සුද්ධ කරන මතක් කරනවා. ඒක ඊගා පාඩම් පන්ති ඉස්සරහා පාඩම් පදින්නේ අනිසලා දෙන පොඩි අභියෝගතා පරීක්ෂණයක්. ඒ වගේ පසුබානවා නම් ඒ කට්ටියට ඔය සාමාන්‍ය කුසලයක් කරගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අධි කුසලයට යන්න නම් පොඩි කැපකිරීමක් කරන්න වෙනවා. ඒ කැපකිරීම කරන්න ඉස්සෙල්ලා තමයි භාවනාවේදී බලන බලන දේ කිවි කිවි යෑම නැත්නම් උපාද පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිසසඤ්ඤතත්තම් පඤ්ඤායති කියන එකේ බලල බලල බලල බලනකොටම පේන්නේ හුස්ම ගෙවෙනවා විතරයි. එහෙම නැත්නම් සද්දයක් ඇහෙනකොටම සද්ද ගෙවෙනවා. වේදනාවක් දැනෙනකොටම වේදනාව ගෙවෙනවා. එහෙම නැත්නම් හිතවිලි එනවා හිතවිලි ගෙවෙනවා. කපය දකුණු පාය තියෙනකොට වම ගෙවෙනවා. වම තියෙනකොට වම ගෙවෙනවා. ඔහොමම මේක මේ ශීඝ්‍ර ගමනකට යෙදෙනවා. එතනදී ඒ සත්‍ය සමාජයට ගරු කරන කෙනෙක් නම් අනේ මගේ සමාධිය කරනවා අනේ මගේ සතිය කරනවා අනේ මගේ භාවනා ගැම්ම කරනවා කියලා ඒ ගෙවි යෑම දකින්නේ සතියේ කැඩී යාමක් විදියට. එතන මේ සමාධියේ කැඩී යාමක් විදිය නැත්නම්ගේ භාවනා මොකද්ද පුස්කාලා තියෙනවා, පිලුණු වෙලා තියෙනවා, අල්ලන්නේ නැහැ කියලා යා මේ පුදුම විදියට මන් දෝත්සහයි වෙලා සලුවක සාදාලා නැගිටලා යනවා. ඉතින් ගුරුවරයාට වෙනවා සිද්ධ වෙනවා නෑ ඒක මේකේ භාවනා පිළිතුරු වීමක් භාවනා නපුරක් නෙවෙයි මේ ඔයා ඊගාව පරීක්ෂණයට සූදානම් කරනවා. ඒක හරියට කියනවා නම් ගැප් ගත්තට පස්සේ ගැබිනි මාතාවට එයාට මේ දොළ ලක්ෂණ පහළ වෙනවා. දොළ දුක් එහෙම නැත්නම් මේ ඇඟේ තිබුණාට තාරුණ්‍ය වෙනුවට මාතෘත්වයට පුරුදු කරනවා. ඉතින් ඒකට වෛශ්‍යාව කැමති නැහැ. වෛශ්‍යාව ආශා තාරුණ්‍යයට. ඉතින් ඒකට ඒගොල්ලන් පෙන්නේ කොහොම හරි මේක ගබ්සා කරගන්න ඕනේ. නැත්තම් ජොබ් එක කරගෙන ඉන්න බෑ කියලා. නමුත් රාජමහේශිකාවකට ගැප් ගත්තයි කියොත් ඒක විශාල සතුටක් මොකද දැන් ඊට පස්සේ රජ પરම්පරාවේ ඉන්නේ වැඩේ ඉන්න බොක්කේ ඉන්න දරු පැටියයි කියලා. එයාටත් හැබැයි බයක් තියෙනවා. මොකද අනෙක් අන්තපුරේ ඉන්න කාන්තාවල් වහ දෙනවා. මේ ගබ්සා කරනවා. ඒ නිසා කියන්නේ නැතුව රකින්න ඕනේ. හැබැයි රජුරවන්න කියන්නත් ඕනේ. එතකොට තමයි රජුරෝ කිරිමවරුපත් කරලා ආරසාව දෙන්නේ. ඒක ඕක හරි අමාරු වැඩක්. ඒක අන්තපුර වාසීන්ට උත්තරම දක්ෂ ප්‍රසිද්ධ කාරණාවක්. ඒ වගේ තමයි භාවනා ලෝකයට ආවට පස්සේ Taman ගැප් ගත්තා නම් එයාට ගැප් ලකුණු පහළ වෙනවා. ගැප් බර කියලා මේකට කියන්නේ. මට නම් තාම පහළ වෙලා නැහැ. මම මේ කියන එක අහලා කියන්නේ. මෙතන ඇති එහෙම වෙච්ච ඇත්තෝ. ඉතින් මං කියන එක ඇත්තද නැත්ද කියලා ඔයගොල්ලෝ බලාගන්න. කොහොමද ඒ වහටි සුන්දර කතා. ඊට පස්සේ ගැබ්බර පහල වෙනවා වගේ මේක ගැබ මෝරවන්න එපායි දැන්. ගැබ මෝරවන්න තටමන්න හොඳ නැහැ. ඉනට බර ගන්න හොඳ නැහැ. ඔළුවේ බර කියන්න හොඳ නැහැ. වැටෙන්න හොඳ නැහැ. ඒසාව කිරිමවරු දාලා අරසා ගන්නනේ බංග බය උදයබ්බේ ඥානේ බලව උදයබ්බයක් පාටපත් වෙනවා. අපේ අක්ක කෙනෙක් හිරියා අය මොකුත් නැහැ පුතුමාහාර විදිහට වමන යනවා. ඒ කරදර කිව්වම ගන්න දෙයක් නැහැ කියන්නේ අපට. මොකද අම්මා කියනවා උඹලට වැඩ නැහැ කොල්ල බලයලා යන්න අපේ ගෑනු කතාවලට අහුම්කම් දෙන්න එපයි කියලා. අර කෙල්ලෝ 6 දෙනෙක් හිටපු ගෙදර අපිට කන්න කොන්ට ඇහිලා තියෙනවා. ඒ අක්කට මුල් කාලේ ගැබ පිහිටියාට පස්සේ හරිම කරදරයි. හැබැයි ළමයා හම්බෙන් දාලා ෆුට් බෝඩ් එකේ ගිහිල්ලා තියෙනවා. ඌට බෙන්ස් කියලා නම දැමේ කොල්ලට. මොකද මේ බස් එකේ බෙන්ස් එකේ ගිහිල්ලා තියෙන්නේ මේ පැෆිලියාන ඉඳලා සෙන්ට්‍රල් බැංක් එකට යනකම බස් එකේ ගියා. ගිය ගාම විලිරු දාවාව බබා හම්බුණා. තව සමහරව ඉන්නවා මුලදී එච්චර ගාණක් නැහැ හැබැයි විලිරුදාව සැරයි. ඉතින් ඌ ඇටි එක එක්කනාගේ ඇටි ඌ නැති කරන්න ඔය වෛද්‍ය දෙපාර්තමේන්තුව සම්ම නම් හරියන්නේ නැහැ. ඒ වගේ මේ උද්‍යප්පේ බල උද්‍යප්පේ කියනකොට ඒකට එයාට මෝන දෙන්න වෙනවා. ඉතින් බුද්ධ ශාසනයක් නැති කාලේ නම් ගැලවුමක් නැහැ. කාටවත් මේකට අනුග්‍රහ කරන්න බෑ. බුද්ධ ශාසනය තියෙන කාලේ අපි මේක සීලෙන් අනුග්‍රහ කරනවා, සුතෙන් අනුග්‍රහ කරනවා, සාකච්ඡාවෙන් අනුග්‍රහ කරනවා, සමත විපස්සනායෙන් අනුග්‍රහ කරනවා. අර දරු ගැබ මෝරවනවා. එහෙම නැත්නම් ગેප් එක හැර කියලා වචනයක් තියෙනවා. අපේ පොත්වල තියෙන ગેප් එක හැර කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් මං කිව්වා ඕක මොකක්වත් නෙවෙයි විපස්සනා භාවනා කරන්න ඕනේ. දරු ගැබේ ඉන්න දරුවට ඔය අනම්මනම් අම්මලාගේ තියෙන හිතේ නරකන් තාත්තා බොන දේවල් පවුල තියෙන දේවල් ඇහෙන්න යන්න දෙන්න හොඳ නැහැ. බොක්කේ ඉන්න එකත් අහගෙන ඉන්නේ. ගැප් එක හැර කරන්න ඕනේ. යා නිතර බෝමලුවට යන්න ඕනේ. වැලිමලුවට යන්න ඕනේ, සක්මන් කරන්න ඕනේ, දරුවට හොඳට තේරෙන විදිහට ආස්වාද ප්‍රසවාස කරන්න ඕනේ. සක්මන් කරන්න ඕනේ මේක එකක්වත් දැන් නැහැ. යප්පේදාර කියන වචනේ තිබුණාට දැන් නැහැ. මේ භාවනාවේදී උද්‍යප්පේ බලය උද්‍යප්පේට යනකොට නිකමට බුදුරජාණන් සඳහන් කරනවා නේවාසිකව ඉන්නවනම් හොඳයි. මොකද gedara dora ඉන්නකොට අනික් අය භාවනා කරන්න ආය නෙවෙයිනේ. ඒගොල්ලෝ මේකට කටුසර දේවල් නේ කරන්නේ. මේ නපුරු වචන කතා කරනවා ආක්‍රෝෂ පරිභව කරනවා එහෙම කරන්න හොඳ නැහැ. ඉන්දෝරේ භාවනා කරන පිසක් එක සුදු ඇඳගෙන බාපන දාගෙන පැලිමලු අත ගාගෙන තාණයක් සීලයක් කරගෙන ඉන්නවනම් අර මෝරණ දරු ගැවට හරි හොඳයි. ඊට පස්සේ ඒක තවත් පරීක්ෂාවක් වෙනවා නැත්නම් පරීක්ෂාවට ලක් වෙනවා භංග උද්‍යප්පේ ඥානේ බලය උද්‍යප්පේ භංග බය නිබ්බිදා කියලා. ඉතින් මහසිසාරද ස්වාමීන් වහන්සේ මතක් කරනවා තුනම පහළ වෙන්නේ සමහරට භංග ඥානය බලවත් වෙනවා. බින්දිනවා කියවම දැකපුවාම පේන වේන්න බෑ කවුරක්වත්. ඒ තරම්ම එපා වෙනවා. වත් කන්න පටන් ගන්නකොටත් එපා වෙලා පටන් අරගෙන ඉවර වෙනකොටත් එපා වෙලා. වතුර විතර බොන්න පටන් ගන්නකොටම තේනවා කොච්චර බිවත් ආයෙත් වතුර තිබහ වෙනවා. වැසිකිලි කරනවා. ඊට පස්සේ දන්නවා තාම වෙයි කීපින් ආයෙ වැසිකිලි කරන්න වෙනවා. කැසිකිලි කරනවා. මේ මිදුල අතු ගන්නවා. තා පොඩ්ඩ ගියා ආයෙම අතු ගන්න ඕනේ. ගියේ අස් කරනවා. ආයෙ පොඩ්ඩකින් අස් කරන්න ඕනේ. උදේට උයනවා ඉස්සරල් දාලා උයනවා. ආයෙ දවල් වෙනකොට උයන්න ඕනේ. ඉතින් මේ අර කරන යාන්ත්‍රයේ තියෙන ඒකාකාරීකම ඒක නිකන් අර කරත්‍ය අධිර ගුණාට පේනවනම් පිටිපස්සේ තියෙන කරත්තරෝදේ කැරකෙන හැටි සන්තෝෂයක් එන්නේ නැහැ. මගේ කුර ලකුණ අනුව කරත්තරෝදේ ඇදලා එනවා. ඉතින් එතකොට මේ භංගය සමානට හරි ප්‍රසිද්ධ වෙනවා. ඒක සිංහලෙන් අපි කියන්නේ බිඳි බිඳි යනවා කියලා. ඒ බුරුමත් ගියාට පස්සෙත් ඒ ස්වාමීන් වහන්සේලා සමහරලාට අපේ අයට කමඨාන් සුද්ධ කරනකොට ඕක තමයි කියන්නේ බිඳි බිඳි යනවායි කියලා. ඒක වක්කඩ වෙනක් වක්කඩයක් ගාව තියෙනකොට වෙන හැටි. අබ ටිකක් කබලකට දාපුවම සටසට ගාලා පුපුරලා යන හැටි. එහෙම නැත්නම් හාල් ටිකක් කබලකට දාපුවම පොරි පිපෙන හැටි. නැත්නම් ගිරියලියක් උතුරනකොට ගොජ ගොජ ගොජ ගොජ ගාලා ගොද ගොද ගොජේ දාන හැටි. ඉතින් ඒක දැකලා නැත්තේ නෑ. හැබැයි මේක සමහරෙකුට එකපාරට සතර පෙර නිමිති දිටුවා වගේ තේරෙන්න පටන් ගන්නවා වෙනදට වැඩිය අර ඥාන මොහු කරා යෑමත් එක්ක ඉතින් කෙනෙකුට කිව්වොත් මේක තමයි බංග ඥාන කියලා අනෙක් පිස්සු කියයි මේ මොනවාද පිස්සු. ඔය බත්තලිය දෙන ගෙමොන බංගයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් කිරියලියක් උතන ගෙමොන බංගයක්ද තියෙන්නේ කියලා. මේ කෙනාට ඒක ක්ලික් වෙනවා. එහෙම නැත්නම් තේරෙන්න පටන් ගන්නවා. තව සමහරෙකුට භය ඥානය පහළ වෙනවා. පය කියනවත් බය මේකත් කඩා වැටෙයිද කියලා හිතෙනවා. කරන කරන දේ ඔය කොච්චර මංගල නැගතෙන් කෙරුවත් කඩා වැටෙනවා. කොච්චර දරුවන් හැදුවත් මැරෙනවා. මේවාගේ මේකේ එහෙම සාරයක් මේකේ ඇත්තෙම නැහැ. ඉතින් ඒක කියන්න ගියාම ගිහි ගෙදරට ගැලපෙන්නේ නැහැ මිනිස්සයා. ඒ මනුස්සයාට පේන්නේම මේ විනාශ වේගයෙන් දකින්න එක ඊශ්වරයාගේ හැට ලක්ුණා වගේ. නැත්නම් දැන් කාලේ තියෙන විතර ලේසර් බීම් එකට අහුනවා වගේ. ලේසර් බීම් එක කියන්නේ මොකෙකට හරි වැදුනොත් ගලකට වැදුනොත් ගලේ මතු පිට ස්තරේ පුපුරලා දානවා. ඊට පස්සේ පැලේදී ඇස්සේ ලේසර් බීම් එක ඇතුළට යනවා. මතු ටික මතු ටික භංගුර වෙලා ඇතුළට කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. කරක් වුණත් පුපුරනවා. ඉතින් ඒ නිසා මේ ලේසර් බීම් තමයි දැන් තියෙන ඒ ආයුධ වල ඉතාම භයානක දේ තුවක්කුම් වෙඩි කියන්නේ නැහැ. බීම් එක අල්ලනවා. ඒ වගේම අර තමන් ගත කරපු මේ මංගල නැකත් නව නිර්මාණ අභිවෘද්ධිය කියන ඒවා විකාර බව තේරෙනවා. ඒවා නොකරනවා නෙවෙයි. හැබැයි ඕක ඔච්චර හීනමවන්නේ ඕකත් ඉවර වෙනවා කියන ඇඟීම තියෙනවා. සමහරට අර භංගේ වැටෙච්ච කෙනාට බය නොවැටෙන්න ඉඩ තියෙනවා. නැත්නම් භංගේ හොඳට වැටෙනවා. බයෙච්චර වැටෙන්නේ. ඊට පස්සේ නිබ්බිදාවක් එනවා. මම තටමැව්වයි කියලා වැඩක් නැහැ. මේ ලෝකේ ඔහොමම තමයි. ඒ කියන්නේ අපි සටමලා මොනවත් කරන්න බෑ කියලා. ඉතින්කට වැරදියට වෙන්න ඇති. නමුත් ශාසනයේ සඳහන් වෙන වචනයක් අපි සංසාරේ අනතාකල් ඒ අපි උපදින හිතක් කියලා එකක් තියෙනවානේ. අපි ඉපදිනකොට තියෙන හිත ඒක භවංගය කියලා තමයි ඒගොල්ලෝ නම් කරන්නේ. මැරෙනකොටත් එච්චරමයි මොන්නම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ අපි ඔය වයසට යෑමක්වත් ඥාන පිළිමකමක්වත් හැදෙන්නේ නැහැ. ඒ නිසා අපි තටමැව්වට ඒ උපදින වල තිබුණ එක තමයි මරණ කොටක් තියෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. ඒක <clears throat> මේ හොඳක් නිසා මම කියනව නෙවෙයි. නමුත් අපේ අටුවාවේ පිළිගන්න දෙයක් තමයි මේ භවංග හිත කියන එක. මම පිළිගන්නේ නැහැ ඒක. ඒ වුණාට ඒගොල්ල කියනවා මට තේරුනේ නිල්ලඹේ ඉන්නකොට මම තනියම හිටියේ කිසියම් කෙනෙක් භාවනා මධ්‍යස්ථානයේ ඉන්නේ නැහැ. මරණයක් සිද්ධ වෙලා භාවනා සම්පූර්ණ වහලා. මම විතරයි භාවනා කරන්නේ. මටම මම කමටහන් දෙනවා. මටම මම ඉගෙන ගන්නවා. මගෙන්ම ඉගෙන ගන්න ඕන තමයි තිබුණේ. ඉතින් හොඳට උයාගෙන කනවා. දෙන්නෙක් ඉන්න වැඩට. උදේට කන්නේ මේ චොචොයි මේ සෝයාබෝන්චි බත් දව මේ බතුයි. දවල්ට බතුයි සෝයාබෝන්චි චොචොයි. රැයට කන්නේ ඊට උදේට චොචොයි සෝයා බෝංචි බතුයි. ඉතින් අම්මයි අම්මා ගියාම අහනවා බොම් බොම් කොනවා කොනද මම කරනවා හැමදාම මාරු වෙනවා කියේ. ආපුවම කියන්නේ මේ චොචොයි සෝයා බෝංචි බතුයි කියවා. හන්දාවට දවල් දවල්ට සෝයා බෝංචි චොචොයි බතුයි. ඉතින් මට හිතෙදි මේක එපා වෙලා කියලා. එපා වෙන්නේ එපාය. නමුත් මන්ට ඒක පාට ඉඳකට හිතුණා උඹට කවදා හරි ඉස්ලාම ජීවිතේ ලුණු රහ වැටුණා මතකද කියලා. ඉතින් පිටි වසර හිත ගිහිල්ලා ලුණු රහ වැටුණා. දැන් එදා ඉඳලා අද දක්වා ලුණු රහේ වෙනසක් වෙලා තියෙනවද? Tamanට දැනෙන ලුණු රහ දැන් මයි ළඟ ඉන්නවා උයන ළමයා. ඒ ළමයාට ලුණු රහ වැටෙන හැටි මට ලුණු රහ වැටෙන හැටි කිසිම වෙනසක් නැහැ නේ. බුදුරජාණන් වහන්සේයි දේවදත්තරයි ලුණු රහ වැටෙන හැටි වෙනසක් නැහැනේ. දැන් මම අද ඉඳලා මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියමු. ජීවත් වෙන දවස්වල ලුණු රහට මොකද වෙන්නේ? මොකක්වත් වෙන්නේ නැහැ. ඒක නෑ ගෑනු පිළිමකම. ඒක නෑ මේ භාවනා කරන කරා කියලා. ඒක නෑ පැවිදුණා නෑ ලුණු රහ තමයි. ඉතින් ඒ වගේ ඒ බය භංග බය එහෙම නැත්නම් ඒ නිබ්බිදා ඥානය යනකොට තියෙනවා අපි මේ කොච්චර ආලවට්ටම් නැම්මත් අර හිතේ මොන්නම දෙයක්වත් වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි වෙනස් වීම දකින්න කැමති නැහැ. අපි හිතන්නේ මේ එක හිතම තදේවිතං විඥානං සන්ධාවති සංසගති අනඤ්ඤං කියලා තමයි හිතන්නේ. ඒ විඥාණයම තමයි මේ තියෙන්නේ කියලා. තමන් කොල්ලෙක් කියලා ඉපදුනා 10 දී තිබුණ හිත තමයි 20 දී 20 තමයි 30 දී එතකොට මං හිතේ 30 ගණන් වල ඊට පස්සේ 40 50 60 70 යනකොට මොකක්වත් වෙනස් වෙලා නැහැ. මොකද අපිට පේන්නේ අර එකම විඥානයේ ගමන් කරනවා කියලා. නමුත් මේ විඥානේ එතන එතන බිජි බිජි උපදින දෙයක් කියලා. දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් අතර විදුලි පුළඟ පයින්නකොට ඒ විදුලි පුළඟ ඒ ඒ වෙලාවේ හටගන්න එක. නමුත් ඒක ඡාපයක් විදිහට පෙන්වන්නේ. වෙල්ඩින් කරනකොට බලන්නකෝ. නමුත් ඒක එතන එතන හටගන්නේ. අපි ඉතිපන්දම පත්තු කරපුවාම අපිට පේන්නේ දැල්ල දිගට තියෙනවායි කියලා. නමුත් දැල්ල තියෙනවා ඉතිපන්දම කොට වෙන්නේ මොකටේ? ඒකේ එතන එතන ගිනි පුපුරු ඇතිවීමෙන් නැතිවීමෙන් අපිට පේන්නේ දිගට මෙන්න මේ සංතති ගණයේ කියනක මානව මනසේ තියෙන පිළිකාවක්. හැමදේම අපේ පවුල මගේ බූදලේ මගේ කීර්ති නාමය මම ඉගෙනගත්ත දේවල් මගේ ශිල්ප ඔක්කොම එක දිගට පවතිනවා කියන එක තමයි අපිට ඉස්කෝලේ කියන්නේ බය වෙන්න එපා යමක් ඉගෙන ගත්තොත් උගතමනා ශිල්පේමයි මතුරකෙනා කියලා ඕන දෙයක් විඳන් කළ ඉගෙන ගනින් කියනවා මේ හිතේ මොකුත් ගෑවෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. අර මේ හිත එක දිගට පවතිනවා කියන මෝඩකමට උගත්කම උදව් කරනවා. එහෙම නැත්නම් ධනවත්කම උදව් කරනවා. එහෙම තමයි හරි දුප්පතෙක් කියලා හිතාගෙන ඉන්නවා. මම පොහොසතෙක් කියලා හිතන මේ මනුස්ස හිත ඉපදිච්ච දවසේ අන්තිම දවසේ වෙනකම් ප්‍රභාස්වරයි. ඒක ඇයි කවුරුවක්වත් ආලවට්ටම් දාන්න ඕනේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනයක්. පබස්සර මිදම් වික්කවේ චිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං තං අසුතෝතෝ පුතු ජනෝ නප්පජානාති බාන්නේ මේ හිත භාවනා කරන්න ඕනක ප්‍රබහස්වරයි මේකට පිටින් ගෑවිලා තියෙනවා මම ගෑණියක් මම පව් කරපු කෙනෙක් මම පින් කරපු කෙනෙක් මම උගතෙක් මම නෝගතෙක් මම පුංචි කාණ ඉඳලා වැඩුණා මම මම උගත්කම තියෙනවා මම ගාව කියලා අපි මොනවද අර මේකට සරෝපිත්තල අලවලා තියෙනවා. මේ සරෝපිත්තල ටික තමයි පේන්නේ. ඇතුලේ තියෙන ප්‍රබාසරේ කාටවත් පේන එක බුදුරජාණන්සේට පේනවා. නිසා බුදුරජාණන්සේ කවදාකවත් මිනිස්සුෙකුට අව탁සිරු කළ කතා කරනකොට ඕනෙම වෙලාවකට ප්‍රබාසරේ ඉන්න පුළුවන්. අපි මේ භාවනා කරනකොට නේ ප්‍රබාසරේ තිබුණ එක පේනවා මිසක් ප්‍රබාසර වීම වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒක පේන්න නම් අර පිටින් තියෙන කච්චල් ගලවන්න ඕනේ. පිටින් තියෙන සරෝපිත්තල ගලවන්න ඕනේ. ඉතින් ඒක තමයි භාවනා කරනකොට හොඳට ආස්වාද ප්‍රසවාසය මෙනෙහි කරන මෙනෙහි කරනකොට ඕන හිත කහපාට වෙනවා. ඕන්න ඊට පස්සේ නිල් පාටල ඕන ප්‍රභාසර වෙනවා. අපි හිතන්නේ මේ කවුරු හරි මුණට ටෝච්චක් අල්ලයි කියලා. එහෙම නැත්නම් ළඟින් කාර් එකක් කරවලා තියෙනවා රෑක ඒ රෑයිය තමයි ආවේ කියලා. නෑ මේ හිතේ ප්‍රභාසරය. මේක කිසිම කෙනෙක් මේ ශාලාවේ ඉන්න කට්ටිය පිළිගන්නේ නෑ. ඒකයි මේ තටමන්නේ භාවනා කරන්නේ. දැන් ඇතුලේ තියෙන ප්‍රභාසරය දකින්නම් තියෙන අර පිට තියෙන වැවුම් අරින එක විතරයි. අපි දැන් පහනක් පත්තු කරලා බුසලකින් බහලා තියෙනවා. පහනපත්තු කරලා කුල්ලකින් වහලා තියෙනවා. පහනේ ප්‍රභාසරේ නම් කුල්ල අයින් කරන එක විතරනේ කරන්න ඕනේ. කුසල අයින් කරන එක විතරනේ ඒක තමයි මෝඩකම. අපි හිතන පහන එක දිගට තියෙනවා ආලෝකය එක දිගට තියෙනවා මම තමයි පහන ඉලි කෙරුවේ මම තමයි කුල් අයින් කෙරුවේ කියලා කුල් අයින් කරන්නේ නැතත් පහන ප්‍රභාස්වරයි ඉතින් ඒ නිසා මේ හිතේ වෙනසක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ සංතතියට අහුවෙලා මගේ හිත එක දිගට පවතිනවා කියන තකතිරුකම. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ <clears throat> වැඩ ඉන්න කාලේ සාති කියන භික්ෂුව ඒක තමයි තිබුණු මිත්‍යා දෘෂ්ටිය. තදේ විතං විඥාන සන්ධාවති සංසරති අනඤ්ඤං. එම විඥාණයම සංසරණය කරනවා, දහවණය කරනවා වෙන එකක් නෙවෙයි. ඉතින් භික්ෂුන් වහන්සේලා කතා කරලා කිව්වා එහෙම එකක් සර්වචනසි කියන්නේ නැහැ. ඒ නිසා කියන්නේ බායනේ ඵලය යන්න බලට තේරෙන්නේ මම බුද්ධ වචනේ හරියට අහගත්තා නම් මට තේරෙන්නේ ඒක තමයි කියලා. ඊපස්සේ බැරිම තැන බුදුචාන් වහන්සේ ගිහිලා සංඝයා චෝදනා කරන. පස්සේ ගෙන්නලා අහනවා. මහාන මේ මෙහෙම කතාවක් සංඝ පිරිස අතර කිව්වද එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඔබට කවද්ද එහෙම බණක් කියලා තියෙන්නේ. මේ විඥාණයට හේතු වෙන නාම රූප දෙකත් එහෙම නැත්නම් සංස්කාරات එතන එතන උපදිනවා නම් ඒ එතන එතන උපදින නාම රූප වලින් හටගන්න විඥානය කොහොමද බං එක දිගට පවතින්නේ මේ එක දිගට පවතිනවා කියන කුණුහරුපෙනේ මේ මානවයා මේ සිංහල බුද්ධහම කියාගෙන අපි නම්බුකාර පවුලක් කියාගෙන අපි අවනම්බ පවුලක් කියලා හිතාගෙන මට ඉගෙන ගන්න බෑ කියලා හිතාගෙන මට ඉගෙන ගන්න පුළුවන් කියලා හිතාගෙන ඌ අදාළ නෑ හිතට ඒවා මේ එක එකනා දාන කුණුහරප. එහෙම නැත්නම් අධ්‍යාපනඥයෝ ඔක්කොම දන්නවා විභාගිකෙන් දැනුව මනින්න බෑ. විභාගිකෙන් මනින්නේ ලස්සනට උත්තර ලියන්න පුළුවන් එක විතරයි. දැනුව කියන එක මානවයාට හම්බෙච්ච ජාතික ජන්ම උරුමයක්. ඒක වැහිලා තියෙන්නේ මේ එක්කනාම ඉන්නවා කියන හරුපේ. ඒක තියෙන තාක්කල් අර පිට තියෙන කුණු කන්දලේ අතහරින්න ඒකමයි සමාදන් වෙනවා. මම ඉතින් සතික් මරුණා. මම ඉතින් හොරකම සිද්ධ වුණා. කාමීත්‍යාචාරයක් කෙරුවයි කියලා ඕකම සමාදන් වෙනවා. ඒකට ඇතුලේ තියෙන ප්‍රභාසරය දැක් ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ නමුත් සත්තු මරුවයි කියලා ගණන් ගන්න නැතුව හොරකම් කෙරුවයි කියලා ගණන් ගන්න නැතුව කාමීත්‍යාචාරය කෙරුවා කියලා ගණන් ගන්න නැතුව බොරු කේලම් විශ්වචන පරිසවචන කිව්වයි කියලා ගණන් ගන්න තුොඳට වාඩි වෙන්නකෝ සතසේ ඉන්නකෝ හුස්ම දිහා පොඩ්ඩක් බලන්න ඉන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න. අර කුණු කන්දල හරහා තමංගේ ප්‍රබස්සරේ පේනවා. එතකොට කියන්න පුළුවන් උඹට ඕනේ නම් ඔය කුණ අමතක කරලා ප්‍රබස්සරේ සමාදන් වෙන එක මම දීප එකක් නෙවෙයි. උඹ ළඟ තියෙන ජන්ම දායාදයක්. හරිම අමාරුයි. විශේෂයෙන්ම උගතුන්ට දෙන්න බෑ. මොකද ඒගොල්ලෝ නූගතුන් ජයගන්නේ තමන්ගේ උගත්කම කියන කක්ක බෙට්ටෙන්. ඒ උගතයි නෝගතයි දෙන්නම සමාන කුසලතා සහිතයි. ඉතින් ඒක දැනගත්ත සුද්දෙක් කියනවා අවුරුදු <clears throat> බුදුචානන්සේ කාටත් ඉස්සලා හිටපු සොක්‍රටිස් ඒ රෝම <clears throat> ලන්දේශී නෑ ග්‍රීක ඉතිහාසයේ බොහෝමත්ම ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඉතින් එයා ඉඳලා කියනවා <clears throat> දාසයොත් එක්ක. ඒ දාසයෝ මෙයාට දරදී ඇදලා උපස්ථාන කරලා තියෙනවා. 16 කියපු කිසිම දෙයක් මානවයට මතක නැහැ. සොක්‍රටිස් කියපුවා විතරයි මතක. දෙන්නම එකයි. දෙන්නගෙම දැනුම එකයි. සොක්‍රටිස් හරියට ඒක කියන්න දන්නවා. අයරණි කියලා කියන්නේ හරියටම සුදු දෙයක් කියලා ටක් ගාලා කළු පැත්ත දාලා කියනවා. හරියට කළු පැත්ත දාලා සුදු පැත්ත දාලා කියනවා. ඉතින් මිනිහාගේ ධර්මය යනවා බුදුහාමුදුරගේ ධර්ම වගේ. අර 16 කියපු දහන්නේ නැහැ. ඒ 16න් අතර කෙනෙක් තමයි ඊසොප් කියලා කියන්නේ. ඊසොප් කියලා කියන්නේ කොන්ද කුදු වෙච්ච 16න් විතර මිනිසෙක්. එයා ටික වේලාවකින් තේරුම් අරගත්තා මේ 16ව කන්ට්‍රෝල් කරන්න පුළුවන් උපමා කතා කියලා. එයා උපමා කතා කියනකොට ඒ 16 පවුල අයිටි අයිතිකාරයා මෙයාට නායකකම දුන්නා. මිනිහට ගාලා අර මිනිස්සු ඔක්කොටම උපමා කතා ඔක්කොම සත්වෙන්ගේ උපමා තියෙනවා. ඊසොප්ගේ උපමා කතා කියලා බලනකොට පුදුමාකාර දැනුමක් තියෙනවා. අන්දරේ ගාවත් ඕකයි තිබ්බේ. නස්රුදීන් ගැනත් ඒකයි තිබ්බේ. මිනිස්සු සාමාන්‍ය ගැමියෝ. ඒ මිනිස්සු කාට තියෙනවා මේක හෙලිකිරීමේ හැකියාව. ඒතර නායකයා හරියට දුන්නොත් නායකකම එයා දාස බහුලේ ශ්‍රේෂ්ඨෙක් වාටපත් වෙනවා. ඊට පස්සේ ආඩු කුලේද දාසද කොන්දේ ඇද වෙලා තියෙන අදාළ නැහැ. ඉතින් අපි මේ හංගගෙන ඉන්නේ ඒ වටිනා එතන එතනපත් වෙන ගිනි පුපුරක් මේක මගේ කරගෙන දිගට පවතිනවා කියලා හරුබෙක ඒක නිසා දිගින් දිගට අපි හිතේ තියාගෙන කරපු පව් ටික තමයි. ඒ තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. ආර්යයන් වහන්සේට යනකොට යාර දිනවා මේ පව් වගේම පින් කරලා තියෙනවා අපි. ඒක සමාදන් වෙමුකෝ. ඒකනේ අපි මේ භාවනා මධ්‍යස්ථානට එන්නේ. ඒකනේ මේ වැඩි පිටසක් සුදු අඳින්නේ. ඒකනේ අපිට සිල් සමාදන් වෙන්න පුළුවන් වෙන්නේ. ඒකනේ අපිට සතිය වඩන්න පුළුවන් වෙන්නේ. ඒකනේ අපිට හිත සමාධිගත නැත්නම් සමාධිගත නැති බව දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකනේ අපිට සතිය නැත්නම් සතිය බව නැති බව දැනගන්න පුළුවන් වෙන්නේ. ඔය සතිය නැතිකම නෙමෙයි වැදගත් දේ. සතිය නැති බව දන්නවා. ඊටත් වෙදි වැදගත් දේ මට සතිය නැහැ කියලා සබාවේ කියනවා. මොකෝ අපරාධයක් ඇයි? ඒක අස්පනාවිට සත්‍යක් නේ. සතිය තියෙනවයි කියලා කියනකට වැඩිය ලොකු නියතමානී ගතියක් අවශ්‍යයි. ලොකු අහිංසකමක් ඕනේ අනේ මම කොච්චර තදමැව්වත් මට සතිය නෑ. ඒ ඥානන්ද සාංශිතේ කතා කරනකොට concept and reality පොතේ ඒ සාංශේ පොත කියවන වාක්‍යය. Jettison in the raft before crossing over to the other shore jubilating over it කිව්ව මං කිව්ව මට එක වචනයක්වත් තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ සංස්කෘතික උඹ ඒක තේරෙන්නේ නැහැ කියනට මූහනේ තියෙන අන්තිම අහිංසක ගතියක් කිය. ජුබිලියම jetison in the raft before crossing over to the other shore jubilating over it. නැව ඒකට යන්නේ ඉස්සල නැවේ තියෙන බඩු විසිකොල්ල ගඟට නැත්තම් මුහුදට ඒකේ උඩ පැන පැන නටනවා. තව කොච්චර කාලයක් යන්න තියෙනවද යන්න තියෙන මොනක්වත් බඩු නැහැ. දැන් නටනවා. මේක මන් දන්නේ නැහැ. ඉතින් මම ඒ ස්වාමීන් කිව්වා මට ඉංග්‍රීසි මොකක්වත් වෙන්නේ ඊට උදේ කියනවා ඔබ හරි අහිංසකයි. මම දන්නේ නැති බව කියනකොට. ඒකට ඒ ස්වාමීන් පුදුම ආදරයෙන් කියලා දෙනවනේ. මම දන්න වගේ ඉඟ දාගෙන හිටියනම් මොකද වෙන්නේ? ඒ ස්වාමීන් දන්න මේක මැට්ටා. මේ පෙන්වන්නේ බොරුව. ඒ වගේ භාවනා කමට හලිනකොට ලියන්න මට දුක් කරදර එනවා, මට හිතවිලි එනවා, මට වේවා එනවා. හැබැයි ඒ ඔක්කොම ASCII මේ හුස්ම බලන්න බලුවා බහුස්ම නැති වෙන්නේ නෑ. මේ ඇවිදිනකොට දහසකුත් එකක් කරදරයක් දෙකක් තැරලා ඒත් ඇවිදින එක නතර වෙන්නේ නෑ. ඕකට ඔත්තු බලන්න බැහැ. ඕක විතරක් ලියන්න බැරිය. ඒතර මොන දහසකුත් කරදර තිබුණත් මොහොත රැළ තිබුණත් නැව පදිනවනේ. කුසලතානේ මම බුද්ධ ආදී උත්තරමන් වහන්සේ විසින් සාදු කියලාක්වත් නේ කවදද අපි අපේ ඒ මොහොතේ පවතින ගුණේ ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශ කරුන්ට අපිට දෙනවා කරවපු බව සියරම අහෝසි. ඒ මොහොතේ මගේ හිතේ තියෙන්නේ කුසලතාවයක් ඒව මහත්ඵලයි මහානිසංසයි. හැබැයි ලියන්න බැරි නම් කියන්න බැරි නම් පහනක් පත්තු කරලා කුසලකින් බුසලකින් වහලා තිබ්බා වගේ කුල්ලකින් වහලා තිබ්බා වගේ එයා ඉන්නේ මේ පහනපත්තු කරාට අන්ධකාරේ. අර බුසල අයින් කරන්න දන්නේ කුල් අයින් කරන්න දන්නේ ඒක තමයි කමඨාන් සූදානම් කියන්නේ නෑ නෑ. ඔය හිතේ සතිය නෑ කියලා දන්න එක සතිය තියනට වැඩිය වටිනවා. Taman මෙහෙම පව් කරපු කෙනෙක් බව දන්න එක ඒ වගේ සබාවක් කියනකොට ප්‍රසිද්ධ ගරුකටයුතු සභාවක බුද්ධ ශාසනය. එතකොට දන්නවා මම කොච්චර පව් කරත් බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්නේ. ධර්මයට පිං සිද්ධ වෙන්න සංඝයාට පිං සිද්ධ වෙන්න සීලයට පිං සිද්ධ වෙන්න මට දැන් පිරිසිදු වෙන්න පුළුවන් ඔය ඔය පව් එන්නේ නැහැ පිටිපස්සෙන් එන්නේ මොඩයට නැත්තම් මොඩිට මොඩට විසක් කියවම ඔයගොල්ලෝ සන්තෝෂ වෙන්නේ නැති එහෙම නැහැ ඉතින් ඒක තමයි කියන්නේ මේ මේ සන්තති ඝණයෙන් වහගෙන පව් කරපේකා පව් කරුවා කිය කියා ගෑනු කෙනෙක් ගෑණී කියාගෙන පිරිමි කෙනෙක් පිරිමි කියන කියාට උදයබ්බේ ඥානෙට ගෑනු පිරිමි නෑ බලවෝද්‍යබ්බේට යනකොට බුදු ආමරගේ හිතත් එකයි මගේ හිතත් එකයි දේවදත්තගේ හිතත් එකයි අන්‍යාගමිකගේ හිතත් එකයි උදයබ්බේ ඥානෙ මොකටවත් මායින් කරන්නේ මොකද මේ ඇතිවීමෙන් නැතිවීම යන ඒ ශීඝ්‍ර ක්‍රියාපටිපාටිය තුළ අහවල් ගතිය, අහවල් භාවය, අහවල් ස්වභාවය හිතින්න බෑ. හිතිනවා නම් ඒ බලවු දෙයක් වෙන්නේ නැහැ. ඒක වෙනවා නම් අර පව් කරප ටිකක් හොදලා යනවා. ඉතින් ඒ නිසා මේ බණක් කිව්වොත් එම හිර කඳුරුන් එක්කටකට උට හරි සතුටක් එනවා යකෝ මේක කරපුවාම පවුත් ගෙවන්න පුළුවන් මට ඔප්පු කරලා බලන්න පුළුවන් චිත්තක්ෂණ සතුටක් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් නරක වෙච්ච වෙලාවකුණත් පුළුවන් ඉතින් නරක වෙලා තියෙනවා කියලා දරගන්න. කුඩුකාරෙන්ද දීපුවාම උන් පුදුම සතුටකටපත් වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේ අපි ඇවිල්ලා මේ පුනරුත්ථාන කඳවුරක ඉන්නේ ඒ සතිය තේරෙනවා. ඒ මාතර ගියාට පස්සේ ගෑන මේ මම නෙවෙයි. ඒ ආමඳුරණ කියලා දුන්න සතිය ඊට පස්සේ ඒ ආමඳුරකාට ඇවිල්ලා ඒ පැත්තේ ඉන්න ප්‍රධානම ධනවතයාගේ දුව ඇවිල්ලා කළම හරියට දුරාචාරය හැසිරලා තියෙනවා. ඒ නිසා අපේ පවුලට තැජ්ජයි. මටත් ඒක හරි විල්ලැජ්ජාවක්. අනේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේට කියන්නේ හාමුදුර කෙනෙක් හින්දා. ඒ හාමුදුර කතා ලියකොල්ල මෙහිමයි මේ සතිපාසල කියලා එකක් තියෙනවා. ඒ මොන අපරාධ කෙරුවා සතිය වඩන්න පුළුවන්ලු. ඔයා පොඩ්ඩක් වාඩිලා බලන්න මෙන්න මේ විදිහට සතිය වඩන්න පුළුවන්ද කියලා. ඒකේ විනාඩි දෙකකින් කියවලු සතිය වඩන්න පුළුවන් කියලා. ඉතින් ඉවරනේ ඔය පව් ඔක්කොම ඉවරනේ. මේ ඉස්සෙල්ලා සතියෙන් ජීවත් වෙන්නකෝ. ඊට පස්සේ අර වෙච්චි මම වැදගත් තාත්තා කෙනෙක්ගේ දුවා මම දුරාචාරය ඔක්කොම මේ මිනිස්සුත් එක්ක ඉඳ යෑම නිසා වෙච්ච කුණු හරපයක් නේ හිතේ ඌව මොකුත් නැහැ ඒක පෙන්ලා දෙන්න පුළුවන් ඕනේ කච්චල් බෙන්ද රත්තරන් කෑල්ලක් ඉදිකට්ටකෙන් පහුරු කාපු ගමන් ওই පිට කච්චල් ගැලවෙච්චාම ඇතුළේ රත්තරන් තේරෙනවා ඒකට මේ මුළු රත්තරම සුද්ධ කරන්න ඕනේ නැහැ හැබැයි රත්තරන කියනවනේ නෑ නෑ මම කච්චල් කියලා ඉතින් උඹ එන හිටපන් කච්චල් කියලා ඒ නිසා මේ සන්තති ගණේ වැහුණට පස්සේ මිනිස්යාර පෞතික කරේ තියාගෙන ඒකට කියන්නේ හනවිතිය කරේ කියන්නේ අවිජිත තකතිරුකම කියලා කස්සප මහරහතන් වහන්සේ පෙන්නනවා භාවනා කරන්න ගිය ගමන් වරින් වර ඔක සුද්ධ කරලා පෙන්නනවා ඉතින් මම භාවනා කරන්න යනකොට මම හිතුවා නටන කකුලේ ගිජ්ජි ගමන මදාවි හොරෙක් කියලා මං හිතා හිටියේ තාමත් හැබැයි ඒක තමයි <laughs> ඔයගොල්ලෝ හිතන්න එපා නිකන් මේ දැන් සාන්තුර தත්ත්වයක් තියෙන ධම්මික හඳුර කියන්නේ සිල් සමාදන් කරන්නත් එපා හොරකම නැත කරන්නත් එපා මෙන්න මේකටයි සතිය කියන්නේ. ඉතින් ආමතුරේ මට පුළුවන් නේ. ඒකනේ මං කිව්වේ. මට හිතුණා මේක මැරෙන්න ඉස්සලා කාටද කියලා දෙන්න ඕනේ කියලා. සත්පුරුෂයන්ට තේරෙන්නෙම නැහැ. අසත්පුරුෂයන්ට තේරෙනවා මොකද පව් කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන දේ නිසා මම බඩ ඉර පරුවකමර භාවනා කරද්දී සතිය පිහිටනවානේ. ඕක දිගට කරගෙන යන්න. කරගෙන යනකොට අර බින්දෙන ගතිය, කැඩෙන ගතිය වහ වහ යනකොට මොනවද බින්දෙන්නේ? ඒතර හිතේ තියාගෙන දුක් ටිකනේ බිඳ බිඳ යන්නේ. ඒක නෙමෙයි බලවත් උද්‍යප්පේ ඥානයකට භංග වෙනවා කියන්නේ මොකද්ද දුක්? බය වෙන්නේ මොකද? දුක් නැති වෙනවයි කියලා. නිබ්බිදාව කියන්නේ මොකද්ද? දුක් දැන් වැටහෙන්නේ නැහැ. ඒවා නිර්වින්දනය වෙලා ගිහිල්ලා. ඉතින් මේ තුනේ එකක් එකක් සමහරකට ඇති වෙනවා. ඒ වුණාට පොතේ නම් ඥාන තුනක් පිළිවෙලට සඳහන් කරලා තියෙනවා. මේන් පස්සේ තමයි අනිච්චන් දුක්ඛං අනාත්තං කියන එක මේ දකින්න දේ හරහා අනිච්චන් දුක්ඛං පිටරටින් ගෙන්නන දෙයක්වත් පැකට් කරලා සුපර් මාකට් එකේ තියෙන එකක් නෙවෙයිනේ. අනිච්චන් කියලා කියන්නේ හිත උදේට ඉරනාගෙන ඇඳට බයිනවා. උදේ වය. උහිට වැඩි මහා ලොකු දෙයක් උදේ වයි නෑ. ඕක දැකගන්න නැති කෙනෙක් නෑනේ. හුස්මක් ඇති වෙනවා හුස්මක් බැලන්නේ නැති වෙනවා. සක්මණේදී වම කියන එක ඇති වෙනවා වම කියන එක නැති වෙනවා. දකුණ කියන එක ඇති වෙනවා දකුණ කියන එක නැති වෙනවා. ඉතින් ওই තරම් ශීඝ්‍රයෙන් වෙන දේ යකෝ මේකද මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අනිච්චං කියලා කිව්ව මං හිතුවේ එහෙම නෙවෙයිනේ. මේ නැති වෙච්ච වමම තමයි ආයි ගාවට මතුවෙන්නේ කියලා අපි හිතනවානේ. නැති වෙච්ච ආස්වාසයම තමයි ප්‍රසවාසයෙන් පස්සේ මතුවෙන්නේ කියලා අපි හිතනවානේ. ඒක තමයි අර වැල් වැදිලා වල් වැදිලා අර පවතින සන්තති ඝණය මුළු ලෝකේ විශේෂම ශිෂ්ට මිනිසයා. සබාවක ජීවත් වෙන ඝණයා කෙරේ ජීවත් වෙන කුලයා කෙරේ ජීවත් වෙන මිනිස්සු ගොඩ ගන්න බෑ. එයා මේ සබාව අනුව Taman අහවල් කියලා ඒ ඇත්ත මේ ඇත්ත මේ ඇත්ති කියලා ඇත්තෙක් හිතාගෙන ඉන්නවා. තනියම ජීවත් වෙන මිනිස්සුන්ට ඒ ඇත්ත මේ ඇත්ත නැහැ. උද්‍යප්පේ ඥානේ බලවත් වෙනකොට කොච්චර දෙනක මැද හිටියත් ඇත්තෙක් නැහැ. ඉන්නවනම් එයා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මට සතුටක් ඇති වුණා. ඒ සතුට මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. ඇත්තටම තියෙන කොට දුක, ඒ දුක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. කවුරුවක්වත් විරුද්ධ වෙලා ඉන්නේ නැහැ. ප්‍රකාශ කරුවත් ඉන්නේ නැහැ. ඒ නිසා ඒ නිත්‍ය සංඥාව ඇති වෙන්න හේතු වෙච්ච සම්තති ඝණය බිඳලා බලන්න පුළුවන් නම් ඒ ඒකට විශාල භාවනාවක් කරන්න ඕනේ ඒක සලකන්න හුස්මම එක දිගට පවත් ගන්න ඕනේ විනාඩි 10 15 20 ටිකක් වෙලාකට හුස්ම නැති වෙලා ගිහිල්ලා ආයෙමත් වෙනවා. ඉතින් නම් ආශ්වාසයට පස්සේ ප්‍රශ්වාසයමත් වෙනවනේ. මේකෙන් වෙන්නේ මොකද හුස්ම 100ද 100ක්ම නැති වෙලා හිස් වෙලා හුස්ම තියෙන එක තියෙන ද්‍රව්‍ය අද්‍රව්‍යයක් වෙනවා. ඊට පස්සේ අද්‍රව්‍යයෙන් ආයෙ හුස්ම මත වෙනවා. ඊට පස්සේ බලනකොට ආශ්වාසයල ප්‍රශ්වාසයටත් හිස්තනක් තියෙනවා. මේක බල බල ඉන්නකොට ඉස්සල්ලාම දන්දාසේ වාඩි වෙනකොටම පේනවා මේ පේන ආස්වාසි ඉවර වෙනකොට සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තමයි ප්‍රසවාසය මතුවෙන්නේ. ඒ ආස්වාසයේ පැවැත්මක් නෙමෙයි ප්‍රසවාසය කියන්නේ. ඊට පස්සේ ආස්වාසියත් ඉස්සලා ආස්වාසියගේ මල්ලි නෙමෙයි. પરම්පරාව නෙමෙයි. මේ මේ කුණුහරුපේ තමයි මානවයාට අධ්‍යාපනයෙන් කාලා තියෙන්නේ. අධ්‍යාපනය කරන එක නා නෑ නෑ මම පොරක් මම අරක දන්නවා මේක දන්නවා කියන හැටියට මේ සරල කාරණා මේ අස්පනා පිට නහයට තියෙන එක පේන්නේ නෑ මොකද යාට කිසිම දවසක එක දිගට එක දෙයක් කරගෙන ඉන්න බෑ ඒකේ මේකට පයින්නවා රූප බලනවා ශබ්ද අහනවා ගඳ බලනවා රස බලනවා පහස විඳිනවා කාගේ න්‍යාය පත්‍රයෙන් නතරවත් දන්නේ නෑ ඒගොල්ලෝ හිතන එක සැපක් කියලා මට ඕන ඕන විදිහට රූප බලන්න ශබ්ද අහන්න පුළුවන්කම නිදහසක් ඒකට කේමනන්ද ස්වාමීන් වහන්සේ කිව්ව වල් බూరు නිදහසක්. ඕක තිරිසන් නිදහසක්. ඒක පුළුවන් වුණත් හුස්මෙම ඉන්න බලපන්. ඉඳගෙනම ඉන්න බලපන්. ඇවිදින්න බලපන්. වම දකුණෙම තියන්න බලපන් කියනකොට හිත පුදුම විදිහට දඟ කරනවා. මොකද අර සන්තතිය කඩ කඩ පෙන්වන්න පටන් ගන්නවා. අපිට රේඛා ගණිතය උගන්වපු සර් අන්තිම උදේ පාන්දර හොන ඩෝප්පයක් දාගෙන ඉන්නේ. ඉස්සරහාම පේලියේ ඉන්නවනේ ගණන් දන්න කට්ටිය. අනිතියුම් පස්සට දානවා. දාලා රේඛාවක් හදලා කිව්වා රේඛාව යනු ලක්ෂපත රාශියකගේ ගමනකි කියලා. රේඛාව කියලා රේඛාවක් නෑ තිත් ගොඩාක් එක ළඟ තිබ්බහම ඒක රේඛාවක් වෙනවා. දැන් ඩොට් මැට්‍රික්ස් කියන්නේ ඒක තමයි. ඩොට් මැට්‍රික්ස් වල කම්පියුටර් එකේ අකුරක් ලියවෙනකොට තිත් ටිකක් තියෙනවා තන. එහම එම දිගට ලියවෙන අකුරක් නෑ. තිත් ටික ආපුවම බෝලයක් හැදේ ගන්නවා අටේ ඉලක්කම ගන්නවා. ඔක්කොම තිත් නමයකින් තමයි මුළු මුළු කම්පියුටර් වැඩ කරන්නේ. අපි ඒකෙන් අකුරක් දකිනවනේ. ඉතින් ඉවරයි. සංඥාවක් දුන්නනේ එක කියන්නේ දෙක නෙවෙයි කියලා. <clears throat> දෙක ඔක්කොම තියෙන්නේ dot 39. dot matrix. ඉතින් මේකෙන් අපි කොච්චර කම්පියුටර් වලට වාල් වෙලා තියෙනවද කියලා බලන්න. මේ මානවයම හදපු දේ. දැන් කම්පියුටරේ මානව ඉක්මවලා ගිහිල්ලා. මොකද ඒ තරම් අර පැවැත්මට තැන දීලා. නමුත් යම් වෙලාවක අනිත්‍ය ලක්ෂණය දැක්කනම් මේ සම්තතියක් මෙතන නෑ එතන එතන මතුවෙන දෙයක් තියෙන කියලා එයාට පේනවා මේ තරම් භංගුර මේ තරම් බිඳෙන සුළු දෙයකට මම්මගේ ආත්මය කියා ගන්නවා පවුලේ නම්බුව කියලා ගන්නවා සිංහල බුද්ධහම කියා ගන්නවා ಜಾති වාත්සල්‍ය කියා ගන්නවා නව නිර්මාණ ශිල්පේ කියා ගන්නවා නිෂ්පාදන හැකියාව කියලා ගන්නවා මෙවුවා මරණ මොහොත වෙනකොට සේරම බිඳුවට බහිනවා ওই දිග සමීකරණේ බිඳුවෙන් වැඩි වෙනවා මරණ මොහොතට ආපුවාම ඊටාගෙන හිටපු දේවල් සියයෙම ඉවරයි. දැන් උනත් බය හිතෙනවා නම් අර දිවයට තියාගන්න පෙත්ත තියාගන්න TNT පෙත්ත භාවනා කරන කටියට උඟාක් නොටල් ප්‍රෙෂර් එක නගිනවා. දැන් රැට නිින්ද යන්නේත් නැහැ. අයියෝ අදේ මේක මේ ඔක්කොම බිඳි බිඳි යනවනම් ඒ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ප්‍රසිද්ධ බ්‍රාහ්මණෙක් ඉඳලා තියෙනවා. ඒ බ්‍රාහ්මණයා ගිහිල්ලා බුදුරජාණන්සේ මේ වගේ බණක් කියනකොට අහගෙන ඉන්නකොට මට තේරුණාලු අන්තිමටම තේරුණා. තේරිච්ච ගමන් බණ ඉවරච්ච ගමන් දූවන ගිහිල්ලා එයාගේ ලොකු පුතා බදාගෙන අල්ලකළු අනේ පුතේ සබ්බී සංඛාර අනිච්චාල්. යාර්ජිමුන් ලොකුම වස්තුව තමයි පුතා. මගෙන් පත්තේ પરම්පරාව ගෙනෙන පුතා. මගෙන් පත්තේ ත්‍රිවේද ගෙනෙන පුතා. මගෙන් පස්සේ බූදලේ අයිති වෙන පුතාට පුතා බදාගෙන කෑ ගැහුවලු. ඉමන්සට තේරිලා. ඒකට heart attack එනවා. ඒකට pressure එක නගිනවා. එතකොට උන් හිත දැන් නැතුව ඕකට මහත්ඵල මහානිසංස කියන්නේ ඔන්න ඕකට. ඒක දරන්න බෑ. දිවි ලෝකයේ ඉන්නක ඉන්න චාතුම් මහරජික දිවි ලෝකයේ විරූඪ විරූපාස්ත්‍ර දතරාස්ත්‍ර වෛශ්‍රමණ කියලා හතර නර දිවිරු ඉන්නවා. ඊට පස්සේ මට මතකත් නෑ අප්පෝ ඒක ලයිස්ට් ටික දැන් තාවදීන්ස කියන සක්‍රමයේ දෙයින්ද ඉන්නවා යාමේ සුයාම කියලා දෙවි කෙනෙක් ගම හැම දේව ලෝකෙම දෙවි කෙනෙක් ඉන්නවා ඒකට තමයි ඉස්සල්ලාම පහළ වෙන අය ඊට පස්සේ පහළ වෙන දෙවිවරු මැරලා යනවා ඉතින් මේගොල්ලෝ හිතනවා මම නම් නිත්‍යයි කියලා ඒ මුලින්ම ආපු කෙනා ඒ නිලයේ ගත්ත කෙනාට පස්සේ ආපු කට්ටිය මැරලා යනවා. ඉතින් මේ දේවතා මණ්ඩලයේම ඉන්නකොට බුදු කෙනෙක් ලෝකේ පහළලා බුදුජානනාංශي අභීත සිංහනාදයක් පවත්වනවා සබ්බේ සංඛාරානිච්චා. අර දෙවිවරුන්ට හිටගෙන බඩ යනවලු. එහි දෙයියනේ මට පස්සේ එන කට්ටිය මැරෙයි කියලා මැරිලා දැකලා මම ඉස්තිරයි කියාගෙන හිටපු කට්ටිය බුදුජානනාංශ කියනවා හරියටම සිංහයේ ගල්ලෙන්නටලා බුදියාණන් ඉඳලා නැගිටලා අතපය දිගෑරලා විජම්බිකා කියන මේ කම්මැලිකම නැති වෙනලා තුන් නද සින්නාද නදනවලු. නදනකොට පක්ෂි ෂේරම අහසට පයින්නවලු. ජලජ සත්තු ජලයට පයින්නවලු. බිල් වල ඉන්න ගත්තු බිල් වලට රිංගනවලු. මොකද දන්නේ ඊගාට අහුවෙච්ච එකක් කෑවා. ආයේ මේ කිසිම නඩු නැහැ මොකුත් නැහැ. එතකොට රාජමාලිගාවේ බැඳලා ඉන්න මංගල හච්චිරාජයත් පිටිපස්සේ කකුල් දෙක ඈත් කරලා කොළබොක්ක එහෙම බසපත ගාලා බඩේලි යනවලු. මොකද මේ රාජකීය හස්ති හරියන්නේ අර ආවනම් කනවා. නිසා බුදු කෙනෙක් පහළ වෙච්චාම් බර ගානකට බඩේලි යනවා. ඒ මේ සබ්බේ සංඛාර අනිච්චා කියන කරුපු උදේහන්දේ දකින්නවනේ. නමුත් භාවනා කරන එක නම් පේනවනේ. අර තේනවනේ හුස්මෙත් නැහැ. ඒකත් කැඩ කඩ වෙවි යන්නේ. වම දකුණෙත් කඩ කඩ වෙවි යන්නේ. බත් ගත්තත් බත් පිටක් කියලා එකක් නැහැ. බත් ඇට තියෙන්නේ. වතුර කියලා දෙයක් නෑ දිගට බිව්වට මේ වතුර බින්දු තියෙන්නේ ආනෝක දැක්කහම පුදුමාකාර දුකක් ඇති වෙනවා යකෝ මේකද මේ ජීවිතේ පුරාට හම්බ කෙරුවේ කියලා ඒකට අනිච්චේ දුක්ඛ සංඥා ඒක තේරෙන්න තේරෙන්න මේ වට කරගෙන තියෙන්නේ මකරේ එහෙම නැත්නම් ගෙම්බෙක් අහුනා වගේ ගැරන්ඩියෙකුට ගැල උමක් නැහැ. මොකද මෙව්වනේ අපි මෙතෙක් කල වස්තුව කියන, බූදලිය කියන, නම්බුනාම කියන, ලාභ සත්කාර සම්මාන හිලෝක කියාගෙන කට්ටිය අපිට ආය වඩ ආවිවෝගෙන හිටියේ මරණයේදී මොකද වෙන්නේ? එනිසා මේ අනිච්චේ දුක්ඛ සංඥාව කියන එක උගන්වපු බුදුරජාණන් වහන්සේට නාස්තික වාදයක් උගන්වපු එහෙම නැත්නම් උච්ඡේද වාදයක් උගන්වපු සතෝ සත්තස්ස විභවං විඤ්ඤා තතෝ සත්තස්ස විභවං පඤ්ඤායිති ඇත්තා වූම සතෙක් නැහැ කියලා කියන තරම් බුදුරජාණන්සේ සාහසිකයි කියලා කියනවා ඉතින් අපි මේ પરම්පරාව ගෙනියන්නේ ඉතින් අපි ළඟ ඉන්න බෑ කට්ටිය. බුදුජානනාංශයේ පරම් පහළ වුණාට පස්සේ මොකද උනේ ශාක්‍ය પરම්පරාවට? සුන්නත් දුර වෙලා ගියා. බුදුහාමුදුරුවෝ කියන රජවෙන් දිටුවෙක්ලත් නැතුව ගියා. නන්දහාමුදුරුවොත් නැති වුණා. රාහුලහාමුදුරුවොත් නැති වුණා. ඊට පස්සේ මහා නාම රජුර තමයි හිටියේ. කෝලිය වංශය ඇවිල්ලා කැති ගාලම දැම්මා. තුන් සැරයක් බුදුරජාණන්සේ උත්සාහ කරා මේ වතුර වලට වැඩිය ලේ කනකම් වැඩි ඒ නිසා වතුර විනිය රණ්ඩු කරන්න එපා. මේ පැත්තේ ඉන්නේ අම්මගේ පරම්පර. මේ තියෙන්නේ තාත්තගේ පරම්පර. එපා. එපා කිව්වා. තුන්වෙනි සැරේ ඇහුවේ නැහැ. මුළු ශාක්‍ය පරම්පරාවම කැටි ගෑනවා. ඒ නිසා අද අපි ඉන්දියාව ගිහිල්ලා බලන්නේ කලින් තිබුණු ශාක්‍ය ජනපද පුරයේද නැත්නම් පැනලා ගිය ශාක්‍යයන් විසින් පස්සේ ඇති කරගත්ත එකද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. ඒකේ තියෙනවා අබිනිෂ්ක්‍මන ద్వාරය කියලා එකක්. බුදුරජාණන් වහන්සේ අබිනිෂ්කරපු ద్వාරය. ඒවුවක් ඇති ගෑවා. ඒවුව කොහොමවත් ඉතුරු කරුවේ නැහැ කෝලිය වංශේ. දැන් දකින්නේ මොකද්ද? ඒ වෙනුවට අටවගත්ත පස්සේ සුද්ධෝදන මාලිගාවක්. ඒ නිසා බුදු කෙනෙක් පහන් වුණාට පස්සේ රාක්‍ය වන්දෙම ඉවරයි. කැමති වෙයිද? ශාක්‍ය වංශිකයන් කැමති වෙයිද? ඉතින් ඉන්දියාවේ කට්ටිය කියනවා බුදුරජාණන්ගේ මූණ අපේ වගේ කියලා ඉන්දියන් බුදුහාමරගේ තියෙන ඉන්දියන් මූණ. නේපාලේ කට්ටිය කියනවා බලන්න බුදුහාමරගේ මූණ හරියටම නේපාල් කට්ටිය වගේ කියලා ඌ අඹන්නේ නේපාල මූණ දාලා. ඊට පස්සේ මහනුවර යුගයට දැම්මට උදු විලම අඹන්නේ ඒකල්ම ඉස්ලාම ලංකාවේ බුදු වෙන කොට නුවර හැදේට දඹුල්ලිය කියන ඇත්තක ඉදියට දාගෙන කට දික් කරගෙන ඕන්න දඹුළු බුදුහාමතුරෝ. ඊට පස්සේ අවන්ති දේශයේ බුදුහාමුදුරු ඊ ඊ රටවල් වල මිනිස්සු ඒ ඒ නම් වලට දාගෙන කරනවා. ඒ අපි ඉන්න දැන පණ්ඩිතාරාම යහ පැත්තේ පාරේ යහ පැත්තේ තිබුණ චිත්‍ර අඳින මිනිස්සේ ඒ මිනිස්ස ඕන කෙනෙක් ගියාම ඒ ෆොටෝ එකක් දීපම ෆොටෝ ඇඳපු. ඉතින් අපි ළඟ හිටියා කොරියාවෙන් ආපු හාමුදුරු පස් දෙනෙක්. ඒ කට්ටිය ගිහිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේ ඇඳලා පස්වක මහණුන් වෙනකොට අපි පස් දෙනා දාලා ඇඳලා දෙන්නයි කියලා. ඉතින් ගෙනල්ලා ඇඳලා පෙන්නනවා. දැන් ඉතින් මේ පස්සක මහණුන් කාලේ අපි තමයි හිටිය බුදුහාමුදුරු ගාව. ඔය කුණුහරුපෙනේ අපි ජීවිතේ පුරාවටම කරන්නේ. බුදුහාමුදුරු සිංහල බුද්ධාම කියනවා. අපි තමයි සිංහල බුද්ධාම රකින්නේ කියලා කියනවා. මේ කවුරු කියපු පචද මේ? එහෙම දෙයක් බුදුජානක මේ પરම්පරාවට ගෙනියන්න තියලා නෑනේ. අපි මේ මහා ලොකු ආඩම්බරයකට ඉතින් මගෙන් මේ අදහස් නැති කරන්න 80 දශකේ 80 ඉඳලා 88 වෙනකන් මම ඇසු කරපු කට්ටිය ගියා සතියේට ඌ එකක්වත් ගෙනියන්න බෑ. සතිය කියන්නේ මම දැන් මෙතන විතරයි. ඉස්සල මොහොතේ මේ මොහොතට සම්බන්ධයක් නැහැ. මේ මොහොතෙන් ඉස්සරහට යන දේකුත් නැහැ. හැබැයි හැබැයි මරණය මතට යන එකම ගුණේ සතිය විතරයි. ඔය කරන අනික් පිංකම් ඒක නිකන් නිකන් සුනාමයට වුණා වගේ ගසල යනවා. ඒ මරණ වෙලාවේදී වඩා සුනාමයකට නැවෙන්නේ. නමුත් සතිය වඩපු කෙනාට ඒක තමයි මේ ක්ෂණ මාත්‍ර දේ. ඒ නිසා දුක අනිත්‍ය නිසා ඇති වෙන දුක ජීවිතේ පවතිද්දී තරුණ වයසදීම ඇති කරන්න දෙන්න. මධ්‍යම වයසේදී ඇති කරන්න දෙන්න. බැරිම නම් පස්චිම වයසේදී ඇති කරන්න දීලා මේ දුක අද අපිට කතා කරන්නේ ඒකේ දුක්ඛේ අනත්ත් සංයමී දුක මම නෙවෙයි. මේ දුක මගේ නෙවෙයි. මේ දුක මගේ ආත්මේ නෙවෙයි. දුක්ඛේ අනත්ත් සංඥා. මෙච්චර සාන්තියක්, මෙච්චර විමුක්තියක්, මෙච්චර රසයක් ධර්මයේ තියෙන එක තරම් දෙයක් වෙන ලෝකෙම නැහැ. මුළු සංසාරේ කියන්නේ පෘථග්ජනය කියන්නේ දුක මගේ කියාගන්න එකනේ. මට පිළිකාවක් තියෙනවා. මට අල්ලපගේ දෙකන බැන්නා. නැත්නම් මිනිහෙක් මැරුවා. ඒ ටික බදාගෙන මේ අකුසල සමාදානය කියලා කියන්නේ. ඉතින් කුසල සමාදානෙට ඉඩක් නැහැනේ. කුසල සමාදානෙට ඉඩක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වැඩ ඉන කාලේ ඒ ගාමිණී කියලා මිනිස්සෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම සභා මණ්ඩපෙට ඇවිල්ලා වාඩි වෙනවා. يعني අන්‍ය තීර්ථක මිනිස්සෙක්. ඒත් බුදුරජාණන් වහන්සේ බොහොම සාදරෙන් පිළි අරන් කියනවා. බොහොම සන්තෝසයි. මේ අන්‍ය තීර්ථකාය අපිත් එක්ක ඇවිල්ලා මේ අපේ භාවනා කටයුත්ත එක්ක ඉන්නවා දකින්නකොට මම හරි ආසයි ඕගොල්ලන්ගේ දකින්න. ඕගොල්ලන්ගේ සාස්ත්‍රුන් වහන්සේ මේ සදාචාරයක් ගැන කියලා දෙනවද? ශිල්පද ගැන කියලා දෙනවද? ඉතිහාරය කියනවා නේ කොච්චර වටිනවද බුදුහාමුදුරුවෝ මට කතා කළ අවස්ථාවක් දීපේ ගැන කියලා. අනේ ශාංශ අපේ මේ සාස්ත්‍රුන් වහන්සේ කියනවා සතුන් මරන්න එපා. සතුන් මරුවොත් ඒකාන්තයෙන් අපාය යනවා. හොරකම් කරන්න එපා. හොරකම් කළොත් ඒකාන්තයෙන් අපාය යනවා. කාමීත්‍යජාලය කරන්න එපා කිරොත් අපාය යන. බොරු කේලංගී සචන පරිසේ පහතරින් සිල්පදේ කඩන්න එපා. අනිවාර්යයෙන්ම අපාය යන. සුරාපානි කරන්න එපා අනිවාර්යෙන් අපේ පංචිල්පද පහ අපි නෙවෙයි. ඒ කට්ටියට ඒ කට්ටියක සාස්ත්‍රුන් වංශෙත් කියන එක යම් බහුලං යම් බහුලං වේති තදේව නෙය්‍යති කියලා කියනවා යමක් යමක් අකුසලයක් වැඩිපුර කරනවා නම් ඒ අනුව අපායට යනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ සතුන් මරන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව ජීවත් වෙනවායි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුනන්න කියනවා ඉතින් යමක් යමක් වැඩිපුර කරනවා නම් ඒ යනු අපාය යනවා නම් මිනිස්සු එක එක්කත් අපාය යන එකක් නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් සතුම් මරන මිනිස්සෙක් ලෝකේ නැහැනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හොරකම් කරන මිනිස්සෙක් ලෝකේ නැහැනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කාමීත්‍යාචාරණ කරන මිනිස්සෙක් ලෝකේ නැහැනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් බොරු කියන මිනිස්සෙක් ලෝකේ නැහැනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් බීලා ඉන්න මිනිස්සු ලෝකේ නැහැනේ. ඉතින් මේ මිනිස්සයා කියනවා නම් මම කර අකුසල් වැඩියෙන් කරපු යනවා අපාය යනවා කියලා කිසිම කෙනෙක් මේ ලෝකේ වැඩිපුර අකුසල් නෙවෙයි කරන්නේ. හැබැයි ගොයියෝ මම කරපු අකුසලේ යනවා අනිවාර්යයෙන්ම අපාය යනවා කිව්වොත් ඒක අනිවාර්යෙන් අපාය යනවා. මොකද හේතුව අකුසල්නේ සමාදන් වෙන්නේ. අඩු ගානේ සමාදන් වෙච්චි සතිචිත්තක්ෂණේ නිතර සීකරන්නකෝ. ඒකෝට අකුසල් වලට ඔලුව උසන්න තැනක් නැහැ. ඒකම ලියන්නකෝ ඒකම කාට හරි කියලා දෙන්නකෝ ඒකම අදින්ද මරණකම් ජීවත් වෙන්නකෝ අර සියලුම අකුසල් ගිවිලා යනවා. අර සියලුම අකුසල් ගෙවිලා යනවා. එහෙම දෙයක් කවදාකවත් දහම් පාසලක ගුවන්ලා තියෙනවද? එහෙම දෙයක් කවදාකවත් පිළිවෙන් අධ්‍යාපනයේ තියෙනවද? එහෙම දෙයක් කවදාකවත් බුද්ධ ධම්ම සංග්‍රහයේ පොතේවත් තියෙනවද? නැහැ. ඇයි මේවා වහන්නේ නැත්තේ? මේ ආගම් විකුණන කන්ට කන කට්ටිය කියනවා ඔයාට ගොඩ එන්න බෑ. ඔයා අපිට ඇවිල්ලා පිම්පෙච්චිත සල්ලි දැම්මොත් අපි ගොඩ දාන්නම් කියලා. මේ වවාගෙන කන පෙරේත 70කට මේක අහුවෙලා තියෙනවා. ඒ නිසා මම හරියට අකමැති වුණා පැවිදි වෙන්න. මොකද ඒ කම්පැනියට යන්න. නමුත් වෙන කරන්න දෙයක් තිබුණේ මට මේ වගේ දාන ටික හම්බ වෙන්නේ මට මේ වගේ කුටියක් හම්බ වෙන්නේ මට මේ වගේ වගේ සිවුරු පූජා කරන්නේ මම හම්බ කරන කෑන මම එහෙනම් මේ වලට කෝටිපතියෙක්. දාත තියෙන ඕන දෙයක් මගේ හරියනවා. මම තීන්දුව කරගත්තා මේ කම්පැනියට මම යනවා. මේ කම්පැනි කවුරුවක්වත් ඔය කියලා දෙන්න කෙනෙකුත් නැහැ. මට එතෙන්ට නිකන් ওই ටික ඔක්කොම ඉගෙනුවේ ගිහියෝ. ඒ නිසා නිල්ලම් භාවනා මධ්‍යස්ථාන නම දාලා තිබුණේ ගිහි භාවනා මධ්‍යස්ථානයි කියලා. නමුත් මම පැවිදි වෙන්න තීන්දුව කරන අතර ගිහි කියන නම කපලා දැම්මා. මේක සංඝයාට කරත හැකි. මේක සංඝයාට කියත හැකි. එන්නේ කවුරක්වත් මම ওই කියන ඒවාට හරස් කපන්නේ එහෙම. මොකද මේ සාක්ෂි සහිතව කියන්නේ. නිසා ඕගොල්ලොත් පොඩියොම් බය කරනවා නම් සතෙක් මැරුවොත් අපාය යනවායි කියලා ඌ අනිවාර්යයෙන්ම අපාය යනවා කියන අම්මත් අපාය යනවා. උට කියන්න ඕනේ සත්තු මැරුවා නම් පුතා අද ඉඳලා අපි අබේ දාන්න දෙමු. මේ සත්තු මැරුවා දන්නවනේ බුදු කෙනෙක් ඉන්නවනේ ලෝකෙ පින් කරන්න පුළුවන්නේ අබේ දාන්න දෙමු. මම බොහොරකම් කරන එක හරි. ඊට පස්සේ දන් දෙමු. ඔබ ප්‍රිය වස්තු මනාප දෙය කාට හරි දීලා දාපන්. මාත් වෙනවා. ඔබ කාමීත්‍යාචාරය කරලා තියෙනවා. එහෙමනම් කාම වස්තුන්ට අරසාව දීපන්. ඕනම කෙනෙක් අරසව අවශ්‍ය කරනවා අරසව දීපන්. ඔබ බොරු කියලා තියෙනවා නම් ඊට පස්සේ බොරු කියන්න එපා. කියනකොටම කියපන් බොරුවක් කියුණා සමාවෙයි. මම ඊට පස්සේ ඇත්ත කතා කරනවා. උඹ මදේට ප්‍රමාදයට හේතු වෙන සුරාපානය කරන වෙනකොට අප්‍රමාදය දක්වපන්. එළව සිට 100න් හිටපන්. ඉති බුදුජානනාංශය සඳහන් කරනවා මේ මිනිස්යාට මෙහෙම කියලා දෙන අම්මෙක් හම්බුනොත්. මෙහෙම කියලා දෙන තාත්තෙක් හම්බුනොත් මෙහෙම කියලා දෙන ශාස්ත්‍රූරෙක් හම්බුනොත් මෝ අදිෂ්ඨානයක් ගන්නව අර කරව පව්වට හරියන්න පුළුවන් තරම් සත්තුන්ට අබේ දෙන්න. පුළුවන් තරම් අනුන්ගේ වස්තු වරකන් නොකර අරසාව දෙන්න. කාම වස්තුන්ට අරසාව දෙන්න. කාමසුග විචාචාරය යොදවන්නේ නැති වෙන්න. ඒ වගේම බොරු කේලම් හිස්වචන පරිසවචන වලට එයා කියනවා කටට හොරෙන් දිවට හොරේ බොරු කියවෙනවා ඒක කියනවා. මදේට ප්‍රමාදේ වෙනකොට අප්‍රමාදේ බලලා දවසක හිතන්න කියනවා ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා අර පව් වලට වැඩිය පිං ටික කොට ගැහුණයි කියලා හිතන්නේ කියලා කියනවා. අපි කරපු පව් ගැන අපිව නම් කරලා තියාගන්නවා. නම් කරපු ප්‍රමාණයට අනිත් පැත්ත හැරෙනවා. අබේ දාණය, ආමිෂ දාණය, කාම වස්තුන්ට අරසාව දීම, බොරු නොකියවීම, එතන කතා නොකර සිටීම, නැත්නම් සතිය වඩන එක. ඒක හිතන්න එපා. ඒකට ඔච්චර කල් යනවායි කිය. අවුරුදු 7යි බුදුහාමුදුරු ඉල්ලන්නේ. අවුරුදු 7යි ඉල්ලන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙනවා. හත් අවුරුද්දක් මේක වැඩුවොත් මහණේ දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂී අනාගාමිතා මේ ජීවිතේදීම අන්‍ය භාවයට අඥා භාවයට රහත් භාවයට යන්න පුළුවන් යම් ශේෂ කුසලයක් තියෙනවා නම් අනාගාමිතාවයට එනවා කියලා. අපිට අර විශ්වාස නැන්නේ මේක කරගෙන ගියාට මේ සතිය වඩන හැම වෙලාවකම මේ සියලුම දුක් අනත්ත් සංඥාවට දාන්නකෝ. දුක් තියනවා තමයි මම නෙවෙයි. මම කකුල රිදෙනවා. කකුල රිදෙන නිසා මට ආස්වාද ප්‍රසවාසී වැටෙන්නේ නැහැ. ඒකට දකුණු කකුල රිදෙනවා නම් මම වම් කකුල දිහා බලනවා. වම් කකුල රිදෙන්නේ නැහැ. වම් කකුල රිදෙන්නේ නැහැ කියලා බලනකොට දකුණු කකුල නිකම්ම අමතක වෙලා. නිකං කරලා බලන්නකෝ. ඊට පස්සේ ඕනනම් ආය ආනපාඩය යන්න පුළුවන්. මේ සක්මන් කරනකොට බලපෙපිලා තියෙනවා නැත්නම් බලු බෙට්ටක් තියෙනවා. එතකොට තරහ ආසාව ඇති වෙනවනේ. ඒක ආන්න දෙයක් නැහැනේ. නමුත් මේ තරහ ආසාව මනාපමනාව පහනුවට සක්මන් නතර වෙනවද කියලා බලන්නකෝ. නතර වෙන්නේ නැහැ. ඒක කවුද සක්මන් කරන්නේ? මේ මට මනාපමන අපහල කොමලක් දැකලා නැත්තම් බත් මලක් දැකලා බත් මල කියන්නේ අපි මේ කක්කවලට මොකද අපි මේ වතු වැඩ ඉගෙන ගත්තා වෙල 100ම යනවා තේ වතුව ඉතින් අපි ගිහිල්ලා අර ලොකු වලවල් හාරලා තියලා එනවා හෙට උදේට පැල හිටවන්න ළඟලයි මේ කට්ටිය ගිහිල්ලා ඕකට කක්ක කරලා උදේ යනකොට පෙන්න දාලා තියෙනවා බත් මල් පිපිලා ඒකට බත්මල් කියලා කියන්නේ. ඒ නිසා මලක් දැකපුවම මනාප ඇති වුණාට බත්මලක් දකිනකොට අමනාප වෙනවනේ. ඒක වුණාට හිත පිට ගියාට සක්මට මුකුත් වෙන්නේ අපි ඇවිදිනවා. ඒක දැක්කනම් අර මනාපමන අපි ඉක්මවනවානේ. ආන්නේ විදිහට පොඩි ටැක්ටික්ස් ටිකක් අපිට හම් වෙනවා මේ සති භාවනාව තුළ මේ මොන දෙයක් තිබ්බත් ඒක මේ පව් කරන එක පැත්තක තියේදී ඒ වෙනුවට වෙන එකක් ඔළුවට දාපන්. ඒ කියන්නේ ඉදන් නිසා ඉදන් පජහත. මේ නිසා මේක අතහැරපන්. මේ නිසා මේක අතහැරපන්. එහෙම නැතුව මේ පව් ගෙවන්න බෑ. ගෙවන්නත් ඕනෙත් නැහැ. පව් සමාදන් වෙනවා වෙනුවට පින් සමාදන් වෙන්න. නිසා මේ ජීවිතේ වඩපු එකම සතිචිත්තක්ෂණයක් තියෙනවනම් ඒකම සිහිපත් කරනකොට දුක්ඛේ අනත්ත් සංඥා ඒ සතිචිත්තක්ෂණයත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි ඒ සතිචිත්තක්ෂේ නොතිබෙන වෙලාවේ එnde ඉඳ තිබ්බ අකුසල් රාශියක් තියෙනවානේ. ඒ අකුසලුත් නිකම්ම අහෝසි වෙලා ගිහිල්ලා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි. මෙන්න මේ ටික ලියා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ ටික කියා ගන්න පුළුවන් නම් සත්පුරුෂයෙක් ඉදිරි පිට අපි ඒකට ආඩ්‍ය වෙනවා. අපි ඒකට උරුම වාසිකම ලබනවා. අපි ඒකට අයිති වාසිකම ලබනවා. අයි රාහුල පුංචි ආමතෝ බුද්ධ ජානසේගේ ඇඟිල්ල අල්ලගෙන මහණ මේ ඇඟි මේ හේවනත් මට සැපයි කිව්වා වගේ අපිට තේරෙනවා මේ ගතිය අපි තුල තියෙනවා මේ පව්වට සමාදම් වෙන්න හේතු වෙලා තියෙන ඇසුරු කරන අයගේ තියෙන බාල ගතිය අපි ඇසුරු කරන සියලු දෙනාම බාලයෝ ආය ගණන් ගන්න යන්න එපා මේ රජ්ජුරෝ මෙයා රටවැසියා මෙයා දොස්තර මෙයා ගෝලයා නැත්තම් ලෙඩා මෙයා ගුරුවරයා මෙයා ශිෂ්‍යයා ඒ අදාළ නෑ ඔක්කොම බාලයෝ සති චිත්තක්ෂණේ නෑ ඉතින් ඒ නිසා මේ බාලයෝ ඇසුරු කරන වෙලාවට ඒගොල්ලන් කියන්නේ මට භාවනා කරන්න තියෙනවා කරුණාකරලා යන්න ඒගොල්ලෝ අහනවානේ මොනවද කරන්න තියෙන උදව්ව මොකද්ද කියලා ඊට පස්සේ පොඩි උදව්වක් කරන්න තියෙනවා කරුණාකරලා මෙතන යන්න ඒක තමයි කරන්න තියෙන ලොකුම උදව්ව මොකද මේ කට්ටියත් එක්ක හිතුව කච්චල් බැඳෙන අර වෙන වෙදක් වෙන්නේ නැහැ හැබැයි එතකොට ඇතුලේ තියෙන ප්‍රබාෂරය දැක් ගන්න බෑ ඒ නිසා ප්‍රභාසරේ දැකලා ඉන්නවයි කියලා මම පැහැදිලිවම පිළිගන්නවා ඔයගොල්ලෝ. තමන්ට ඕගොල්ලෝ පිළිගන්නේ නැතුව ඇති. ඒක විතරක් කතා කරන්න. ඒක විතරක් කතා කරන්න. ඒක උපදාන්න, ඒක ගැල්වනයිස් කරන්න, ඒක රේන්ෆෝස් කරන්න. ඒකයි සද්ධර්මය කියන්නේ. කියනවනම් කරනවනම් කරපන් ධර්ම කතාවක් නැත්තම් කරවන්නේ හිටපන්. ධම්මීවා කතා, හරියෝවා තුන්නී බාවෝ. එයින් පිට කරන හැම කතාවක්ම සම්පප්පලාපයක්. සතෙක් මරුවා හා සමාන කර්මපතයක්. සතෙක් මරුවා හා සමාන කර්මපතයක් මේ අනවශ්‍ය කතා. ඉතින් අපි පැයක් භාවනා කරනකොට කොච්චර පිනන්ත සිද්ධ වෙන්නේ බලන කතා කරන්නේ නෑනේ. අර භාවනා හරියව හරිදන වෙනම කතාවක්. සතිය පිහිටියන හොවිචා වෙනවා. අපි සතෙක් මරන්නේ නෑනේ. හොරකමක් කරන්නේ නෑනේ. කාමීත්‍යචාරය නෑනේ. බොරු කේලම් හිස්වචන වල්සවචන නෑ. තියා වචනයක් නැහැ. ඕක ගැන සතුටු වෙච්ච කෙනෙක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. භාවනා කරලා පිනනේ භාවනා කරන එක සැපක්. භාවනාවට වාඩි වෙන එක සැපක්. ඒක නට නිවන කනගාව. එනතු මෙච්චර භාවනා කරා තාම මට බැරි වුණා දිබ්බ චක්කුණාන් ලබා ගන්න මට තාම බැරි වුණා මේ ආසින් යන්න මට තාම බැරි වුණා අරක ලබා ගන්න මේක ලබා ගන්න කියන්නේ බෞද්ධයා විතරයි වෙන කාටවත් එක්ක හිටින්නේ නැහැ. ඒ නිසා මේ අපි මේ කර තියාගෙන යන මේ හනමිටිය මේ පව්කන්ද ඩිස්ක්ලේම් කරන්න. ඩිස්සවව්. මම නෙවෙයි. මගේ නෙවෙයි. ආත්මය මගේ ආත්මය නෙවෙයි. මම මේ කියන ශිල්පද පවත්තන්න මේකේ බාධාවක් නැහැ. සත්‍ය පවත්තන්නේකේ බාධාවක් නැහැ. ආන්න ඒ දේ වුණා නම් ඒක පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මම මේ අපේ අම්මට අප්පලාට හම්බෙච්ච නැති වටිනා අවස්ථාවක් හම්බ වෙලා ඒක නිකන් පිටින් සායං ගාලා නෙමෙයි අපි සතිය වඩලා තියෙනවනේ. අන්නේ වඩපු සතිය එහෙම නැත්නම් එළඹ සිටි මොහොත එහෙම නැත්නම් ආස්වාද ප්‍රසආසත් එක්ක හිටපු චිත්තක්ෂණ ටික වම දකුණත් එක්ක හිටපු චිත්තක්ෂණ ටික මනාපමනාත් එක්ක චිත්තක්ෂණ ගැන විතරක් කතා කරන්නේ. එහෙනම් අර පොතේ මෙහෙම තිබ්බ අරයා මෙහෙම තිබ්බ ආදාලා නැහැ. එදාට තේරෙයි අන්න ඒ ජීවන රටාව අන්න ඒ විදිහේ <clears throat> ආජීවය සකස් කර ගන්න පුළුවන් නම් බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා වඳිනවා. විශේෂයෙන්ම කියන්නේ දිව්‍ය බ්‍රහ්මයේ වඳිනවා කියලා. වඳින්නේ මොකටද? නමෝ තේ පුරිසාජඤ්ඤ නපෝ තේ පුරිසුත්තම යසතේනාබි ජානාමි යම්පිනිස්සාය ජහයති. ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාර වේවා. මොකද එයා දන්නේ මොකටද භාවනා කරන්න කියලා. මම එයා වඩන්න නෙවෙයි භාවනා කරන්නේ. යම් වෙලාවක මම භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ නැති ගියානම් අන්න දෙයියෝ වඳින තැන. අන්න ප්‍රශ්නේ වඳින තැන. ඒව නැතුව මේ රුවන්වැලි ඡායකට මෙච්චර ගියා, දඹදිව මෙච්චර ගියා, පහම් පෙච්චර පූජා කරා, මල් පූජා කරුවා කිව්වාම ඒව නිකන් මේ ළමා වැඩ. නැත්නම් සෙල්ලම් වැඩ. ඒක නිසා අද ඉඳලා මරණ තාක්කල් පුළුවන් තරම් උත්සාහ කරන්න මේ භාවනා කරන නොදැනෙනවා. මම දන්නේ හොඳටම දන්නව නෑ දන්නේ නැතනකට ගියා. හොඳටම දන්නව දන්නේ නැතනින් ආවා. ඔන්න ඕක මුල් කරගෙන නැත්නම් ඒකට එල්ල කරගෙන එහෙම නැත්නම් ඒකට සූදානම් ශරීරයෙන් භාවනා කරන්න ලැබෙනවා නම් ඒකටත් මේ අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් සමාප්තිය සටහන් කරනවා මේකට කියන්නේ දුක්ඛේ අනත්ත් සංඥා කියලා පොතේ ලියාගන්න තෙරුවන් සරණයි